මහා පුන්නම සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති පුබ්බාරාමේ මිගාරමාතෝ පාසාදේ තේන කෝපන සමයේන භගවත් තද උපෝසතේ පන්නරසේ පොන්නාය පොන්නමාය රත්තියා බික්කු සංඝය පරිවතෝ අබ්බෝ කාශේ නිසින්නෝ හෝති අතකෝ අඤ්‍යතරෝ භික්ඛෝ උත්ථායාසනා ඒකං සංචේවරං කତ୍වා යේන භගවා තේනංජලින් පනාමෙත්වා භගවන්තං ඒතද වෝච පුච්චයාහං භන්තේ භගවන්තං කිංචි දේවදේශං සචේමේ භගවා ඕකාසං කරෝති පඤ්ඤස්ස වෙය්‍යාකරණායාති තේන යතවං බෙක්ඛෝ සකේ ආසනේ නිසේදෙත්වා පුච්ච යදා සංකහසීති අතකෝසෝ බික්ඛෝ සකේ ආසනේ නිසේදෙත්වා භගවන්තං ඒතදවෝච ඉමේනු කෝබන්තේ පංචඋපාදානස්කන්ධා සේයති දම් රූපෝපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤෝපාදානස්කන්ධෝ සංකාරෝපාදානස්කන්ධෝ විඥානෝපාදානස්කන්ධෝ තී ඉමේ කෝ බෙක්කෝ පංචඋපාදානස්කන්ධා සේයතේ දම් රූපෝපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤෝපාදානස්කන්ධෝ සංකාරෝපාදානස්කන්ධෝ විඥානෝපාදානස්කන්ධෝති සාදෝ බන්තේති කෝසෝ බික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා භගවන්තං උත්තරින් පඤ්ඤං කොච්චේ ඉමේ පන බන්තේ පංචෝපාදානස්කන්ධා කිම්මූලකාසේ ඉමේ කෝ බික්ඛෝ පංචෝපාදානස්කන්ධා ඡන්ද මූලකාසේ තං ඒවනුකෝ බන්තේ උපාදානන්තේ පංච උපාදානස්කන්ධා උදාහුවඤ්ඤත්‍ර පංච උපාදානස්කන්ධේහි උපාදානන්ති නකෝ බික්ඛෝ තං ඒව උපාදානන්තේ පංච උපාදානස්කන්ධා නාපියඤ්ඤත්‍ර පංච උපාදානස්කන්ධේහි උපාදානං යෝකෝදික්කෝ පංචඋපාදානක්ඛන්දේසෝ චන්දරාගෝ සංතත්ත උපාදානන්ති සියාපන බන්තේ පංචඋපාදානක්ඛන්දේසෝ චන්දරාග වේමත්තතාති සියා බික්ඛෝති භගවා අවෝච ඉද බික්ඛෝ ඒකච්ඡස්ස එවං හෝති එවං රූපෝ සියං අනාගත මද්ධානං එවං වේදනෝ සියං අනාගත මද්ධානං එවං සංයෝ සියං අනාගත මද්ධානං එවං සංකාරෝ සියං අනාගත මද්ධානං එවං විඥානෝ සියං අනාගත මද්ධානන්තේ එවං කෝ භික්ඛෝ සියා පංචසු උපාදානස්කන්ධේසෝ චන්දරාග වේමත්තතාති චිත්තාවතාපන බන්තේ කන්ධානං කන්ධාදි වචනං හෝති තේ යං කිංචි භික්ඛෝ රූපං අතේතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකමං වා හීනං වා පනේතං වා යං දෝරේ සම්තිකේ වා අයං රූපක්ඛන්‍தோ යාකාචි වේදනා අතේසානාගත පච්චුප්පන්නා අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකා වා සුකමා වා හීනා වා පනේතා වා යා දෝරේ සම්තිකේවා අයං වේදනා කන්දෝ යා කාචි සංඥා අතීතානාගත පච්චුප්පන්නා අජ්ජස්සං වා බහිද්ධාවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා පනේතාවා යා දෝරේ සම්තිකේවා අයං සංඥා කන්දෝ යේකේචේ සංඛාරා අතීතානාගත පච්චුප්පන්නා අජ්ජත්සං වා බහිද්ධා වා ඕලාරිකා වා සුකුමා වා හීනා වා පනේතා වා යාදෝරේ සම්තිකේ වා අයං සංඛාරක්ඛන්‍தோ යං කිංචේ විඥානං අතේසානාගත පච්චුප්පන්නං අජ්ජත්සං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හේනං වා පනේසං වා යන් දෝරේ සම්තිකේ වා අයං විඥානක්ඛන්‍தோ එත්තාවතා කෝ බික්ඛෝ කන්දානං කන්දා දේවචනං හෝති තේ කෝනකෝ බන්තේ හේතු කෝපච්චයෝ රූපක්ඛන්දස්ස පඤ්ඤාපනාය කෝ හේතු කෝපච්චයෝ වේදනාක්ඛන්දස්ස පඤ්ඤාපනාය කෝ හේතෝ කෝ පච්චයෝ සංඥාඛණ්ඩස්ස පඤ්ඤාපනාය කෝ හේතෝ කෝ පච්චයෝ සංඛාරඛණ්ඩස්ස පඤ්ඤාපනාය කෝ හේතෝ කෝ පච්චයෝ විඥානඛණ්ඩස්ස පඤ්ඤාපනායාති චත්තාරෝ කෝ භික්ඛෝ මහා භෝතා හේතු චත්තාරෝ මහා භෝතා පච්චයෝ රූපක්ඛන්දස්ස පඤ්ඤාපනාය පස්සෝ හේතු පස්සෝ පච්චයෝ වේදනාක්ඛන්දස්ස පඤ්ඤාපනාය පස්සෝ හේතු පස්සෝ පච්චයෝ සංඥාක්ඛන්දස්ස පඤ්ඤාපනාය පස්සෝ හේතු පස්සෝ පච්චයෝ සංඛාරක්ඛන්දස්ස පඤ්ඤාපනාය නාම රූපං කෝ බික්ඛෝ හේතු නාම රූප පත්‍ය විඥානස්කන්ධස්ස පඤ්ඤාපනායාසේ කතං පනබන්තේ සක්කාය දිට්ඨි හෝති තේ ඉද බික්ඛෝ අසුතවා පුතු ජනෝ අරියාණං අදස්සාවේ අරිය ධම්මස්සකෝ විදෝ අරිය ධම්මේ අවිනේතෝ සප්පුරිසානං අදස්සාවේ සප්පුරිස ධම්මස්සකෝ විදෝ සක්පුරිස ධම්මේ අවිනේතෝ රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානම් අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානම් වේදනා අත්තතෝ සමනුපස්සති වේදනාවන්තං වා අත්තානම් අත්තනිවා වේදනං වේදනාය වා අත්තානම් සංඥං අත්තෝ සමනුපස්සති සංඥාවන්තං වා අත්තානම් අත්තනිවා සංඥං සංඥාය වා අත්තානම් සංඛාරේ අත්තෝ සමනුපස්සති සංඛාරවන්තං වා අත්තානම් අත්තනිවා සංඛාරේ සංඛාරේසු ආත්තානම් විඥානං අත්තතෝ සමනුපස්සති විඥානවන්තං වා අත්තානම් අත්තනිවා විඥානං විඥානස්මින් වා අත්තානම් එවං කෝ වික්ඛෝ සක්ඛාය දිට්ඨේ හෝති තේ කතං පනබන්තේ සක්ඛාය දිට්ඨේන හෝති තේ ඉද වික්ඛෝ සතවාරිය ශාවකෝ අරියාණං දස්සාවේ අරිය ධම්මස්ස කෝ විදෝ අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානන්දස්සාවේ සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ නරූපං අත්තතෝ සමනපස්සති නරූපවංචං වා අත්තානම් නාත්ථ නිවාරෝපං නරූපස්මින් වා අත්තානම් නවේදනං අත්තතෝ සමනපස්සති නවේදනාවංචං වා අත්තානම් නාත්තනිවා වේදනං න වේදනාය වා අත්තානම් න සංඤං අත්තතෝ සමනුපස්සති න සංඥාවන්තං වා අත්තානම් නාත්තනිවා සංඤං න සංඥාය වා අත්තානම් න සංකාරේ අත්තතෝ සමනුපස්සති න සංකාරවන්තං වා අත්තානම් නාත්තනිවා සංකාරේ න සංකාරේසු වා අත්තානම් න විඥානං අත්තතෝ සමනුපස්සති න විඥානවන්තං වා අත්තානම් නාත්තනි වා විඥානම් න විඥානස්මින් වා අත්තානම් එවං කෝ බික්ඛෝ සක්කාය දිට්ඨේන හෝති තේ කෝනකෝ භන්තේ රූපේ අස්සාදෝ කෝ ආදීනවෝ කින්නි සරණං කෝ වේදනාය අස්සාදෝ කෝ ආදීනවෝ කිං නිස්සරණං කෝ සංඥාය අස්සාදෝ කෝ ආදීනවෝ කිං නිස්සරණං කෝ සංඛාරේසු අස්සාදෝ කෝ ආදීනවෝ කිං නිස්සරණං කෝ විඥානේ අස්සාදෝ කෝ ආදීනවෝ කිං නිස්සරණන්ති යංකෝ බික්ඛෝ රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපේ අස්සාදෝ යං රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අයං රූපේ ආදීනවෝ යෝ රූපේ ඡන්දරාග විනයෝ ඡන්දරාගප්පහානං ඉදං රූපේ නිස්සරණං යං කෝ බික්ඛෝ වේදනං පටිච්ච පෙය්‍යාලං සංඥං පටිච්ච පේයාලම් සංකාරේ පටිච්ච පේයාලම් විඥානං පටිච්ච uppajjate සුඛං සෝමනස්සං අයං විඥානේ අස්සාදෝ යං විඥානං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අයං විඥානේ ආදීනවෝ යෝ විඥානේ චන්දරාග විනයෝ චන්දරාගප්පහානං නිදම් විඥානේ නිස්සරණන්ති කතං පනබන්තේ ඥානතෝ කතං පස්සතෝ ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසෝ අහිංකාර මමින්කාර මානානුසයාන හොන්තේ තේ යං කිංච බික්ඛෝ රූපං අතේසානගත පච්චුප්පන්නං අජ්ජත්සං වා බයද්දා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනේතං වා යන් දෝරේ සම්තිකේවා සම්බං රූපං නේසං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාසේ ඒවමේසං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතේ යාකාච වේදනා තේයාලම් යාකාච සංඥා තේයාලම් යේකේච සංඛාරා තේයාලම් යං කිංච විඥානං අතේතානාගත පච්චුප්පන්නං අජ්ජත්සං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනේසං වා යන්දෝරේ සම්තිකේවා සම්බං විඥානං නේසං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒවමේසං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සති එවං කෝ භික්ඛෝ ඥානතෝ එවං පස්සතෝ ඉමස්මින් ච සවිඥානකේ කායේ බහිද්ධා ච සබ්බ නිමිත්තේසෝ අහිංකාර මමින්කාර මානානුසයාන හොන්තේත්තේ අතකෝ අඤ්ඤතරස්ස බික්ඛුනෝ එවං චේතසෝ පරිවිතක්ඛෝ උදපාදේ ඉති කිරබෝ රූපං අනත්තා වේදනා අනත්තා සංඥා අනත්තා සංඛාරා අනත්තා විඥානං අනත්තා අනත්ත කථානේ කම්මානේ කමත්තානං කුසිස්සන්තේත්තේ අතකෝ භගවා සස්ස බික්ඛුනෝ චේතසා චේතෝ පරිවිතක්කමඤ්ඤාය බික්ඛෝ ආමන්තේසී පානං කෝ පනේතම් බික්ඛවේ විජ්ජතියං ඉදේ කච්චෝ මෝඝ පුරිසෝ අවිද්වා අවිජ්ජාගතෝ තණ්හාදී පතේයේන චේතසා සත්තු සාසනං අතිධාවේ තබ්බං මඤ්ඤේය ඉති කෙර බෝරෝපං අනත්තා වේදනා අනත්තා සංඥා අනත්තා සංඛාරා අනත්තා විඥානං අනත්තා අනත්ත කතානි කම්මානි කමත්තානං පොසිස්සන්තේ තේ පටිච්ච විනීතා කෝමේ සුම්හේ භික්ඛවේ తත්‍ර తත්‍ර ධම්මේසෝ තං කිම්මඤ්ඤත භික්ඛවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං වන්තේ යම් පනානිච්ඡං දුක්ඛං වාසං සුඛං වාති දුක්ඛං වන්තේ යං පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නොතං සමනුපස්සෙතොං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහෙතං වන්තේ සංඛින් මඤ්ඤත භික්ඛවේ වේදනා පේයාලම් සංඥා පේයාලම් සංඛාරා පේයාලම් විඥානං නිච්ඡං වා අනිච්ඡං වාසී අනිච්ඡං වන්තේ යං පනානිච්ඡං දුක්ඛං වා සංසුඛං වාසේ දුක්ඛං බන්තේ යං පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නොතං සමනුපස්සෙතුම් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාසේ නොහෙතං බන්තේ තස්මාතිහ භික්ඛවේ යං කිංචි රූපං අතේසානාගත පච්චුප්පන්නං අජ්ජස්සං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනේසං වා යන් දෝරේ සම්තිකේ වා සම්බං රූපං නේසං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාසේ ඒවමේ සංයථා භෝතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං යාකාචි වේදනා පේයාලම් යාකාචි සංඥා පේයාලම් යේකේචි සංඛාරා පේයාලම් යං කිංච විඥානං අතේතානාගත පච්චුප්පන්නං අජ්ජත්සං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකෝමං වා හේනං වා පනේසං වා යම් දෝරේ සම්තිකේවා සම්බං විඥානං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒවමේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං එවං පස්සම් වික්ඛවේ සුතවා අරිය ශාවකෝ රූපස්මින් පේ නිබ්බෙන්දති වේදනාය පේ නිබ්බෙන්දති සංඥාය පේ නිබ්බෙන්දති සංඛාරේ සුඛේ නිබ්බෙන්දතේ විඥානස්මින්සේ නිබ්බෙන්දතේ නිබ්බෙන්දං විරජ්‍යතේ විරාගා විමුච්ඡති විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති කේනාජාසේ වසතම් බ්‍රහ්මචරයන් කතං කරණීයම් නාපරං ඉත්තත්තායාසේ පජානාතේ තේ ඉදමෝච භගවා අච්චමනාසේ භික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්ති ඉමස්මින් කෝපන වේයාකරණස්මින් භඤ්ඤමානේ සට්ඨේ මස්සානං භික්ඛෝනං අනුපාදාය ආශවේහි චිත්තානේ විමුච්ඡින්සෝති මහා පුන්නම සුත්තං නවමං